තෙරුවන් සරණයි සහ සම්බන්ධ වූ ඔබ සියලු දෙනාටම සුපුරුදු පරිදි ආරම්භ කරන්නට යෙදුණු සෙනසුරාදා දින ධර්ම සාකච්ඡාවේ අංගුත්තර නිකායේ තික්ක නිපාතයේ ලෝණපල සූත්‍රය පාදක කොටගෙන අකුසල විපාක යටපත් කරන්නේ කෙසේද යන මාතෘකාවට ප්‍රකාරව දිග හැරෙනු ලබන ධර්ම දේශනාව ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට මේ ගෞරවනීය ආරාධනය පොකුණ විට ශ්‍රී විනෝලංකාරාම වාසී පූජ්‍යපාද ආචාර්ය කුකුල්පිනේ සුදස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේටයි ඔබ වහන්සේට මාගේ ගෞරවනීය নমස්කාරය අවසරයි ස්වාමින් වහන්සේ. ත්වන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. පසුගිය සති කිහිපයේම අපි කතා බහ කළේ අංගුත්තර නිකායේ තික නිපාතේ ලෝණඵල සූත්‍රය පාදක කොටගෙන අකුසල කර්ම විපාක යටපත් කිරීම සඳහා භාවිත කළ හැකි ක්‍රමෝපායන් පිළිබඳව එහිදී අපේ සූත්‍ර දේශනාව මූලික වශයෙන් පැහැදිලි කරගෙන ඉන් අනතුරුව බුදුරජාණන් වහන්සේ ඒ සූත්‍රයේහිම කරුණු හතරක් දක්වනවා අකුසල කර්ම විපාක වලින් පැමිණෙන හානිය අවම කරගෙන ඊට ප්‍රතිවිරුද්ධ වූ මහේශාක්‍ය බව ගොඩනගා ගන්නට අප විසින් පුහුණු කළ යුතු, දියුණු කළ යුතු, වර්ධනය කළ යුතු ಗುಣ හතරක් එහෙම නැත්නම් කරුණු හතරක්. ඒ කරුණු හතර කාය භාවනා, සීල භාවනා, චිත්ත භාවනා, පඤ්ඤා භාවනා වශයෙන් දක්වලා තියෙන්නේ. එතකොට පසුගිය සති දෙකේ අපි කාය භාවනාව කියන්නේ මොකක්ද? සීල භාවනාව කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගන්නට යෙදුණා. අද දවසේ මේ මහේශාක්‍ය බව ඇති කරන කරුණු තුනේ හතරෙන් තුන්වෙනි කාරණයයි අද අපට කතා බහ කරන්න සාකච්ඡා කරන්න තියෙන්නේ. ඒ තමයි චිත්ත භාවනාව. ඒකට චිත්ත භාවනා කියලා කියන්නේ සිත පිළිබඳව සති සම්පජඤ්ඤේ පවත්වමින් චිත්තානුපස්සනාව පුහුණු කිරීමයි. එතකොට චිත්තානුපස්සන සතිපට්ඨානය පිළිබඳව අපි සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව දේශනා පෙළෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කළා. එතකොට අපිට මෙතන චිත්ත භාවනාව හැටියට කතා කරන්න තියෙන්නේ ඒ සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල. එහෙම නැත්නම් සිත වර්ධනය කිරීමේ, දියුණු කිරීමේ වැඩපිළිවෙල. ඒක තමයි චිත්ත භාවනාව. එහෙම නැත්නම් චිත්තානුපස්සනා සතිපට්ඨානයේ හැටියට දක්වන්නේ ඒ කාරණේමයි. චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී ඊ타ත්ම වැදගත් තැනකින් බුදුරජාණන් වහන්සේ චිත්තානුපස්සනාව ආරම්භ කරන්නේ අපි හැමදෙනාගේම අවධානය යොමු විය යුතු මූලික කාරණයක් බුදුරජාණන් වහන්සේ එහිදී පෙන්වා දෙනවා. ඒ තමයි දැන් අපි හුඟක් දෙනා සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙලේදී එහෙම නැත්නම් එහෙම නැත්නම් භාවනා කරනවා කියලා කියනකොට අපි හුඟක් දෙනෙකුට අදහස් වෙන්නේ හොඳට කය නිසල්මන්ව තියාගෙන හිතත් හොඳට සංසුන් කරගෙන විසිරෙන්නේ නැතිව එක අරමුණක පවත්වාගෙන චිත්ත ඒකාග්‍රතාවයේ හෙවත් සමාධිය පිහිටුවාගෙන ඊටාම සැහැල්ලුවෙන් සතුටින් ඒ කුසල භාවනාව කිරීම පිළිබඳව තමයි අපි ගොඩාක් දෙනාට චිත්ත රූප මැවෙන්නේ. එතකොට ඔය කරුණ වලින් යම් යම් කාරණාවල අඩුලුහුවක් සිද්ධ වුණොත් අපි හිතන්නේ අපේ භාවනාව සාර්ථක නැහැ කියලා. ඒ කියන්නේ අපිට හොඳට වාඩි වෙලා කකුල් දෙක වගුරු කරගෙන ඉන්න බැරි නම් අපි හිතනවා අපේ භාවනාව සාර්ථක නැහැ කියලා. ඒ වගේම අපිට කුසල් අරමුණෙහි අඛණ්ඩව චිත්ත ඒකාග්‍රතාවය පවත්වා ගන්න බැරි නම් වෙනත් වෙනත් අරමුණු වලට යනවනම් අපි හිතනවා අපේ භාවනාව සාර්ථක නැහැ කියලා. ඒ වගේම ඒ වාඩි වෙලා ඉන්න වෙලාව හැර අනිත් බාහිර කටයුතු කරන වෙලාවට අපේ මනසේ විවිධ අකුසල මනෝභාවයන් මතුවෙනවා ඒ වගේම අර භාවනා කරන වෙලාවටත් රාග ద్వේෂ මෝහ ආදී අකුසල මනෝභාවයන් මතුවෙනවා එතකොට ඒ අවස්ථාව අපි භාවනාවෙන් පිටස්තර අවස්ථාවක් හැටියට එහෙම නැත්නම් භාවනා කළ නොහැකි අවස්ථාවක් හැටියට අපේ මනසේ දුර්වලකම් මතුවෙන අවස්ථාවක් හැටියට තමයි මේ අවස්ථාව හඳුනාගන්නේ නමුත් බුදුරජාණන් වහන්සේ මේ චිත්තානුපස්සනා සතිපට්ඨානය ආරම්භ කරන තැනදී උන්වහන්සේ පටන් ගන්නෙම අපි සියලු දෙනාගේම පවතින ප්‍රධානම දුර්වලකම තමයි මූලික වශයෙන් මතු කරන්නේ. මොකක්ද? සරාගං වා චිත්තං සරාගං චිත්තං තිපජානාති. එතකොට සරාගී බව, ඇලෙන බැඳෙන බව, ලෝභය, තෘෂ්ණාව. එතකොට මේක තමයි මේ සසර සැරිට සරන්නා වූ සත්වයාගේ මූලික ගති ලක්ෂණ එහෙම නැත්නම් ප්‍රകൃතිය ඒ තෘෂ්ණාව මත ලෝභය මත රාගය මත ඇලීම මත තමයි සත්වයා දීර්ඝ කාලයක් සසරෙහි නැවත නැවත ජනිත වෙමින් මේ පංචකාමයන් ඇසුරු කොට පවතී. එතකොට මේක තමයි ප්‍රතඥ සත්වයාගේ ප්‍රകൃතිය. එහෙම නැත්නම් හැබෑ ස්වභාවය, මූලය. එතකොට දැන් චිත්තානුපස්සන සතිපට්ඨානයේදී බුදුරජාණන් වහන්සේ දක්වනවා ඒ රාගසිතක් ඇති වෙනකොට මේ රාගසිතක් ඇති වෙනවයි කියලා සිහිය නුවණ උපදවාගෙන ඒ රාගසිත දිහා බලන්න. දැන් අපි ගොඩක් දෙනා පුරුදු වෙලා තියෙන්නේ රාගයක් ඇති වෙනවා නම් අපි අසුභය වඩන්න. එහෙම නැත්නම් පටික්කුල මානසිකාරය පිළිකුල මෙනෙහි කරන්න. කාන්තාවක් පිළිබඳව පුරුෂයෙකුට රාගසිතක් ඇති වුණොත් ඒ කාන්තාවගේ සම ඉවත් කරලා මස් ඉවත් කරලා එතකොට ඇට ගොඩක් කියලා එහෙම නැත්නම් මස් ගොඩක් කියලා මේ කෙස්ලොම් නියදත් ආදී දෙතිස් කුණපයන්ගෙන් සැදුම් ලද්දා වූ මේ කුණු ශරීරයක් කියලා එහෙම මෙනෙහි කරන්න කුණප වශයෙන් හෝ අසුභ වශයෙන් මෙනෙහි කරන්න තමයි ගොඩක් දෙනා පෙළඹෙන්නේ ස්ත්‍රියකට පුරුෂයෙක් පිළිබඳව රාගසිතක් ඇති වුණොත් ඒ පුරුෂයාගේ ශරීරය අර විදිහට කෙස්ලොම් නියදත් ආදී වශයෙන් වෙන් කරලා හෝ එහෙම නැත්නම් සම ඉවත් කරලා මස් ඉවත් කරලා එහෙම විමසා බලමින් අසුබේ වඩන්නට උත්සාහ කරනවා. එතකොට ඒක වරදක් කියලා කියනව නෙමෙයි. නමුත් ඒ කුමක්ද අර අපේ මනස යම්කිසි සමත ස්වરૂපයකටපත් කිරීමක්. භාවනාව දෙආකාරයි සමත භාවනා විදර්ශනා භාවනා හැටියට අපි හඳුනාගෙන තියෙනවා මොකද්ද සමත භාවනාව කියන්නේ යම් අරමුණක් හේතු කොටගෙන අපේ මනස ව්‍යාකූල වෙනවා නම් කෙලස් මතුවෙනවා නම් ඒ කෙලස් මතුවෙන අරමුණ වෙනස් කරලා වෙනත් අරමුණකට අපේ අවධානය යොමු ඒ යොමු කරනකොට අර අරමුණ වෙනස් වීම හේතු කොටගෙන අපේ චිත්තසංතානේ ක්ලේශයන් මතුවෙන්නට ඉඩක් නැහැ එතකොට ඒ ක්ලේශය මතුවීම වලකිනවා එතන. එතකොට අපේ මනස සැහැල්ලු වෙනවා. අපේ මනස සුවපත් වෙනවා. අපේ මනස නැවත කුසල ආරම්මණයකට පැමිණෙනවා. එතකොට දැන් අපේ සිත පැහැපත් වුණා යහපත් වුණා කියලා අපිට යම්කිසි සතුටක් සැහැල්ලුවක් ඇති වෙනවා. නමුත් මේ ක්‍රමය හඳුන්වන්නේ සමත ක්‍රමයයි කියලායි. සමත ක්‍රමයයි කියලා කියන්නේ අපි මීට පෙරත් ඉගෙනගෙන තියෙනවා සමතය කියලා කියන්නේ සංසිඳ වීම. එතකොට සංසිඳ වන්නට අපිට වැඩ තුනක් කරන්න පුළුවන්. එකක් තමයි අරමුණ තිබියදී අපි එතනින් ඉවත් වෙනවා. පුද්ගලයෙක් හැටියට අපි පංචස්කන්ධයේ වශයෙන් එතනින් ඒ අරමුණ අපේ ඉන්ද්‍රයන්ට හමු නොවන හැටියට අරමුණෙන් අපි බැහැර වෙනවා. ඒ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි අපි එහෙමම සිටියදී අරමුණ එතනින් බැහැර කරනවා. ඒ දෙවෙනි ක්‍රමය. තුන්වෙනි ක්‍රමය තමයි අපට ඉවත් වෙන්නත් බෑ අරමුණ ඉවත් කරන්නත් බෑ එහෙමනම් ඒ අරමුණ ගැන හිතන්නේ නැතුව වෙනත් අරමුණක් ගැන අපි සිතන්නට අරමුණු කරන්නට මෙනෙහි කරන්නට පටන් දැන් එතකොට පළවෙනි සහ දෙවෙනි ක්‍රම දෙක අපි සමත භාවනා හැටියට හඳුන්වන්නේ නැහැ. ඒවා සාමාන්‍ය ලෝකයේදී අපි ගැටලු निराකරණය කරගන්න ගැටලු සමතේකට පවත්වා ගන්න ක්‍රම චිත්ත පීඩාවක් යම්කිසි කෙනෙක් නිසා අපට ඇති වෙනවා නම් ඒ පුද්ගලයා එතනින් බැහැර කරන්නට අපි උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒ පුද්ගලයාගේ ඒ වරද කරන ස්වභාවය වළක්වන්න අපි උත්සාහ කරනවා. ඒ අරමුණ බැහැර කිරීම. එහෙම නැත්නම් ඒ පුද්ගලයා සකසන්න බෑ කියලා හිතනවා නම් මම එතනින් ඉවත් වෙනවා. ඒ මනුස්සයා කරන කියන දේවල් බලා ඉන්නකොට මගේ මනස කුපිත වෙනවා. මට ඒක දරා ගන්න බෑ. මම එතනින් බැහැර වෙනවා. එහෙම නැත්නම් ඒ අරමුණ දිහා බලාගෙන ඉනකොට මගේ මනසේ රාගය මතුවෙනවා. ඒක මට පාලනය කරගන්න බෑ. මම එතනින් ඉවත් වෙනවා. එතකොට ඉවත් වුණාන් පස්සේ අර මනෝභාවය සමනය වෙලා එතකොට මේ විදිහට ලෝකයේ අපි යම් යම් කරුණවලදී අපේ මනසේ ඇතිවෙන ව්‍යාකූල తত্ত্বය අපේ මනසේ ඇතිවෙන කෙලෙස් සහිත බව එහෙම නැත්නම් නීවරණ ධර්ම අවදි වෙනකොට අර අනුශේ වශයෙන් තිබුණු ක්ලේශ ධර්ම පරිඋත්ථාන තත්වයටපත් වෙනකොට කුමක් නිසාද පරිඋත්ථානයටපත් වෙන්නේ යම්කිසි ආරම්මණයක් ග්‍රහණය කර ගැනීම නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිට්ඨා අපේ සිත මිනිසෙක් හැටියට උත්පත්තියෙන් ප්‍රභාෂරයි කුසල්සිතක් නිසා නමුත් අර බාහිර අරමුණු ගැනීමේ ක්‍රියාවලිය තුල තමයි දැන් මේ කෙලසීම සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. දැන් එතකොට අපි සරල විදිහටම ක්‍රියාත්මක කරන ක්‍රමය තමයි අපි බහුලවම පුරුදු කරලා තියෙන ක්‍රමය තමයි එක්කෝ අරමුණෙන් මම ඉවත් වෙනවා එහෙම නැත්නම් මගෙන් අරමුණ ඉවත් කරනවා. ඔය ක්‍රම දෙකම හඳුන්වන්නේ සමතේ හැටියට. නමුත් ඒවා සමත භාවනා හැටියට හඳුන්වන්නේ නැහැ. මොකද්ද සමත භාවනාව කියලා කියන්නේ? අරමුණෙන් මට ඉවත් වෙන්නත් බෑ මගෙන් අරමුණ ඉවත් කරන්නත් බෑ දැන් භෞතික වශයෙන් අපිට වෙනසක් කරන්න බෑ දැන් පුද්ගලයෝ වශයෙන් වෙනස් කරන්න බෑ වෙනස් කරන්න බැරි නම් අපි මනෝභාවයේ හැටියට ඒ මනෝභාවය වෙනස් කරන්නට මානසිකව ඒ අරමුණ වෙනස් කරලා වෙනත් යහපත් වූ අරමුණක් මෙනෙහි කරන්නට උත්සාහ කරනවා. එතකොට අර ස්ත්‍රිය පිළිබඳව හැඟීම නිසා අපේ මනසේ රාගය මතුවෙනකොට අපි ඒ ස්ත්‍රිය පිළිබඳවම අසුභය වඩන්නට උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒ ස්ත්‍රිය පිළිබඳවම පටික්කුලය මතු කරගන්නට උත්සාහ කරනවා. දැන් ස්ත්‍රිය පිළිබඳව අර සරාගී සංඥාව වෙනුවට දැන් විතරාගී සංඥාවක් මතු කරගෙන අපි ඒකත් එක්කලා මනස සමනය කරනවා. පුරුෂයා පිළිබඳව අපට සරාගී මනෝභාවයක් මතුවෙනවා නම් ඒක වෙනුවට අපි පටික්කුලය හෝ අසුභය මෙනෙහි කරලා අපි ඒ ආරම්මණය අර මුලින් ගන්නා ස්වરૂපය වෙනස් කරනවා. වෙනස් කළාම අපේ මනස සංසිත එතකොට අන්නේ තුන්වෙනි ක්‍රමය තමයි අපි සමත භාවනා හැටියට හඳුන්වන්නේ. ඒ කියන්නේ මනසින් ගන්නා අරමුණ එහෙම නැත්නම් අරමුණු කරන ස්වરૂපය වෙනස් කිරීම. එතකොට ඔය ක්‍රම තුනෙන්ම අවසානයේ සිද්ධ වෙලා තියෙන්නේ අරමුණ වෙනස් කිරීම. ඒ අරමුණ වෙනස් කරලා යහපත් අරමුණකට අවධානය යොමු කරනවා. ඉන්ද්‍රයන්ට යහපත් අරමුණක් ගෝචර වෙන්නට සලස්සනවා. එමෙ නැත්නම් යහපත් ස්වરૂපයෙන් අරමුණු වෙන්නට සලස්සනවා. එතකොට එහෙම වෙනකොට අපේ මනසේ අර පරිඋත් ทาน වශයෙන් ක්ලේශය අවදි වෙන්නේ එහෙමම ඒක සංසිඳිලා යටපත් වෙනවා. එතකොට ඔය ක්‍රම තුනෙන් කොයික කළත් ඒ සමතයයි. ඉතින් තුන්වෙනි ක්‍රමය අපි මානසිකව කරන නිසා ඒක සමත භාවනාව හැටියට හඳුනා ගන්නවා. ඒ සමත භාවනාව හැටියට හඳුනා ගන්න ක්‍රමය තුලත් ක්ලේශය පරිඋත්ථාණයටපත් වීම. ඒ කියන්නේ ක්ලේශය අවදි වීම නවතිනවා විනා ක්ලේශය දුරු වෙන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් මේ චිත්තානුපස්සන සතිපට්ඨානයේදී අපේ අවධානය යොමු කරන වැදගත්ම තැන තමයි රාගසිතක් ඇති වෙනකොට වීතරාගී බව හොයන්න යන්න නෙමෙයි. රාගසිතක් ඇති වෙනකොට අසුභය වඩන්නට නෙමෙයි. රාගසිතක් ඇති වෙනකොට පටික්කුල මානසිකාරය ගැන අවධානය යොමු කරන්නට නෙමෙයි. රාගසිතක් ඇති වෙනකොට එතනින් මගහැර යන්නට නෙමෙයි. රාගසිතක් ඇති වෙනකොට ඒ රාගසිතට අදාළ අරමුණ එතනින් බැහැර කරන්නත් නෙමෙයි. මේ මගහැර යාමේ වැඩපිළිවෙලක් නෙමෙයි අපිට එතනදි යෝජනා කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති. රාගසිතක් ඇති වෙනවා නම් වහාම ඒ රාග සිත දිහා බලන්න. දැන් අර කාන්තාව දිහා බලාගෙන සරාගී විදිහට සිතනකොට රාගය මතුවෙනවා අපිට හිතෙන්නේ මේ කාන්තාවගේ රූප సౌందර්ය නිසා තමයි මේ රාගය මතුවේ. පුරුෂයාගේ කඩව සම්භව පිළිබඳව සිතනකොට රාගය මතුවෙනතර අපිට හිතෙන්නේ මේ පුරුෂයාගේ කඩව සම්භව නිසායි මේ රාගය මතුවේ. නමුත් අපිට අපේ මනස දිහා බලන්නට පුළුවන් නම් අපේ සිත දිහා බලන්න පුළුවන් නම් අපිට පේන්න ගන්නවා අපිට වැටහෙන්න ගන්නවා නෑ ආරම්මණයෙන් යම්කිසි නිමිත්තක් ගත්ත එක පමණයි කලේ අවසානයේ ඒ පිළිබඳව සංඥා සංකල්ප මනෝභාවයන් සියල්ල ගොඩනගන්නේ කවුරුන් විසින්ද මනස විසින් කියන්නේ. එතකොට මනස විසින් තමයි ඒ පිළිබඳව තීරණ දෙන්නේ, නිගමන දෙන්නේ. සංකල්ප ගොඩනගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංකප්ප රාගෝ පුරිසස්සකම්. පුරුෂයාගේ කාමය කියලා කියන්නේ සංකල්පීය වශයෙන් ගොඩ නැගෙන දෙයක්. ඒක මේ ලෝකේ තියෙන දෙයක් නෙමෙයි. දැන් ලෝකේ තියෙන දෙයක් නම් එක කාන්තාවකට එක කාන්තාවක් පිළිබඳව යම් පුරුෂයෙකුට රාගයක් ඇති වෙනවා නම් ඒ කාන්තාව පිළිබඳව සියලු දෙනාටම රාගය ඇති වෙන්නට ඕන ඒ කාන්තාව නිසා රාගය ඇති වෙනවා. නමුත් යම් කාන්තාවක් නිසා පුරුෂයෙකුට රාගයක් ඇති වෙනවා නම් ඒ කාන්තාව පිළිබඳව තවත් පුද්ගලයෙකුට පිළිකුලක් අප්‍රසාදයක් ද්වේෂයක් මතුවෙන්නට පුළුවන්. නොසතුටක් මතුවෙන්නට පුළුවන්. එතකොට එක කෑමකට අපිට ඒක රසයි කියලා ප්‍රියමනාප බවක් ඇති වෙනකොට තව කෙනෙක් ඒ කෑමම අප්‍රිය කරනවා. එතකොට එහෙමනම් මේක ආරම්භණයේ තියෙන ගැටලුවක් නෙමේ ආරම්භණයේ තියෙන විවිධත්වයක් විචිත්‍රත්වයක් නෙමේ ඒ ආරම්භණය පිළිබඳව සංකල්පීය වශයෙන් මනසේ ගොඩ නැගෙන්නා වූ ස්වභාවය. ඉතින් මේක අපිට දකින්නට පුළුවන් වෙන්නේ අර අරමුණත් එක්කලා පොරහල්ලන එක වෙනුවට අපිට අපේ සිත දිහා බලන්නට පුළුවන් නම් පමණයි. දැන් අර සමත ක්‍රමයේදී කරන්නේ මගහරින න්‍යායක්. ඒ මගහරින න්‍යාය තුල අර ආරම්මණය බැහැර කිරීම හෝ අපීවත් වීම හෝ එහෙම නැත්නම් එතනම ඉඳගෙන වෙනත් අරමුණකට අවධානය යොමු කිරීම හෝ ඒ ක්‍රම තුන තුලින්ම අපේ මනස ක්‍රියාත්මක වෙන විදිහ මේ ලෝකයේ මේ හේතුඵල ක්‍රියාවලිය සිද්ධ වෙන ආකාරය අපි નિවරදිව අවබෝධ කරගන්න සංසිත වීමක් සමනය කිරීමක් යටපත් කිරීමක් පමණයි කෙරෙන්නේ. නමුත් විදර්ශනාවේදී මේ සතර සතිපට්ඨානය පිළිබඳව දේශනාවේදී බුදුරජාණන් වහන්සේ විදර්ශනාව දේශනා කරා. ඒතකොට චිත්තානුපස්සනාව කොහොමද විදර්ශනාවක් හැටියට කරන්නේ? ඒ විදර්ශනාවක් හැටියට පුහුණු කිරීමේදී ඍජුව අපේ මනෝභාවයන් ක්‍රියාත්මක වෙන ආකාරයේ දිහයි අපි බලන්නේ. අන්න එහෙම බලනකොට තමයි අපිට පේනෙන්න ගන්නේ බාහිරින් අපි යම්කිසි සංඥාවක් සටහනක් ගන්නවා අරගෙන ඒ විපරීත සංඥාව හේතු කොටගෙන විපරීත මනෝභාවයන් විපරීත දෘෂ්ටි නැති කරගන්න. බුදුරජාණන් වහන්සේ විපල්ලාස සූත්‍රයේදී දේශනා කරනවා අපි මුලින්ම බාහිර අරමුණ පිළිබඳව මනසින් හඳුනා ගන්න. ඇත්තටම ඇසෙන් නෙමෙයි ඇසෙන් රූප ඡායාව ඇතුළට අරන් දීම පමණයි. ඊට පස්සේ සිතින් තමයි හඳුනාගන්නේ. එතකොට මේ සිතින් හඳුනා ගැනීම ක්‍රියාවලිය අභිධර්මයේදී පැහැදිලි කරනවා. දැන් චක්කු විඥානය පහළ වුණාට පස්සේ ඊළඟට ඒ චක්කු විඥානය එතනම නිරුද්ධ වෙනවා. ඒකෙන් වැඩි යමක් කරන්නට බෑ අර අරමුණ පිළිබඳ ඒ සටහන ඇතුළට අරන් දීම පමණයි චක්කු විඥානය කරන්නේ. මනෝද්්වාරයට අරන් දීම පමණයි. චක්කුද්්වාරයෙන් මනෝද්්වාරයට අරමුණ අරගෙන යොමු කරනවා. එතකොට ඒ ඒ ක්‍රියාව સિદ્ધ කරලා එතනම නිරුද්ධ වෙනවා. ඊළඟට මනෝද්්වාරය තුල ඊළඟට සිත් සමූහයක් හට ගන්නට පටන් ගන්නවා ක්‍රියාත්මක වෙනවා. ඊළඟට චක්කු විඥාණයෙන් පස්සේ හටගන්නේ සම්පටිච්ඡන අර අරමුණ පිළිගන්න. ඊට පස්සේ සම්තිරණ. දැන් ඔන්න මේ අරමුණ කොමක්ද කියලා හඳුනා ගන්නට උත්සාහ කරනවා. ඒ පිළිබඳව పూర్ව పూర్වයේ අපේ මනසේ සටහන් කරගෙන තියෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන මේ සියල්ලක් පාදක කොටගෙන పూర్ව උපාදානයන් పూర్ව උපකල්පනයන් මේ සියල්ලක් පාදක කොටගෙන දැන් අර අරමුණ කුමක්ද කියලා හඳුනා ගන්නට මනසින් වෑයම් කරනවා. දැන් ඇසින් අර සටහන අරගෙන දුන්නොත් ඒක චක්කු විඥාණයෙන් හඳුනාගත්තා. දැන් මනෝද්වාරයෙන් දැන් මේක මොකක්ද කියලා විනිශ්චය කරගන්නට උත්සාහ කරනවා. ඊට පස්සේ වොත්තපන සිතෙන් සම්පූර්ණ මේක විනිශ්චය කරනවා. එතකොට වොත්තපන සිතෙන් මේක අසවල් දෙයයි, මේක ලස්සනයි, මේක හැඩයි, මේක මට අවශ්‍යයි, මේකට මම කැමතියි ඒක ප්‍රියමනාපයි මේ මගේ මිතුරෙක් මේ මගේ හතුරෙක් මේ eh, රස කෑමක් මේ නීරස කෑමක් දැන් මේ විදිහට මනසින් තීරණ දෙන්නේ අර මූලික වශයෙන් සම්පටිච්ඡන සිතෙන් ඒ පිළිබඳව සංඥා ගන්න විදිහත් එක්ක එතකොට මේ සම්පටිච්ඡන සහ සම්තිරණ සිත් දෙක විසින් තමයි අපේ මනසින් ඒකට අර්ථකතන දෙන්නට ක්‍රියාත්මක වෙන්නේ. එතකොට සම්පටිච්ඡන සිතෙනුත් කරන්නේ දත්ත එකතු කරලා දීම විතරයි. හරියට අර නීතිඥෝ සහ ජූරි සභාව වගේ. එතකොට නීතිඥෝ කරුණු ඉදිරිපත් කරනවා. ජූරි සභාව විසින් ඒවා විශ්ලේෂණය කරනවා. හැබැයි අවසාන නිගමනය දෙන්නේ විනිසුරුවරයා. අන්න ඒ වගේ තමයි වොත්තපන සිතෙන් තමයි තීරණය කරන්නේ. එතකොට යම් ආකාරයෙන්ද මේ අරමුණ පිළිබඳව සංඥා ගන්න. එතකොට සංඥා අරගෙන තියෙන වැරදි විදිහට නම් සංඥා අරන් තියෙන්නේ. එමනම් තීරණය එතනින් වැරදි වෙනවා. වැරදි තීරණයක් එන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් එක් අවස්ථාවක අර මහාලී කියන ලිච්ඡවි රජුරු අහනවා ස්වාමීනි භාග්‍යවත් වහන්සේ සත්‍යය කෙලසෙන්නේ හේතුවක් ඇතුවද පිරිසිදු වෙන්නේ හේතුවක් ඇතුවද බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ දෙකම වෙන්නේ හේතුවක් ඇතුවයි ඊට පස්සේ ඔහු අහනවා පිරිසිදු වෙන්නේ කවර හේතුවක් නිසාද? කෙලසෙන්නේ කවර හේතුවක් නිසාද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහලී මේ අරමුණු වල සත්‍යයගේ ඉන්ද්‍රියන් අවදි කරන ප්‍රබෝධමත් කරන යම්කිසි ප්‍රියශීලී ගති ලක්ෂණ. එතකොට මේ ගති ලක්ෂණ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කල්පනා කරන. ඒ ඉන්ද්‍රිය උත්තේජනය කරන්නට හේතු වෙන ඉන්ද්‍රියන්හි ඇලෙන්න බැඳෙන්න හේතු වෙන ගති ලක්ෂණ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් කියන්නේ නුවණින් තොරව සිහිනුවණින් තොරව කල්පනා කරන හැඟීම්බර අන්න හැඟීම්බර වේ පිළිබඳව කල්පනා කරනකොට අර වැරදි විදිහටයි සංඥා මතු කරන්නේ වැරදි සංඥා මතු කරනකොට වැරදි මනෝභාවයන් නැතින සංඥා විපල්ලාසයෙන් චිත්ත විපල්ලාසය හටගන්නවා චිත්ත විපල්ලාසයෙන් දිට්ඨි විපල්ලාසය අපේ දෘෂ්ටිය ඒ පිළිබඳව දැක්ම සම්පූර්ණයෙන් විපරීත කරනවා. දැන් එතකොට අර කාන්තාව නිසායි මට මේ රාගය ඇති වෙන්නේ මේ පුරුෂයා නිසායි රාගය ඇති වෙන්නේ කියලා හිතුවට ඇත්තටම වෙලා තියෙන්නේ ඒ කාන්තාව පිළිබඳ පුරුෂයා පිළිබඳව අපි ගත්තු සංඥා සංකල්ප මනෝභාවයන් දෘෂ්ටි නිසා තමයි අපේ මනසේ මේ විකෘති ඇති වෙන්නේ. ඒක අපිට හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අර අට්ටික සංඥාව වැඩි භික්ෂුන් වහන්සේ කැලෑරොදක පාරකින් වඩිනකොට අනිත් පැත්තෙන් කාන්තාවක් එනවා. එතකොට මේ කාන්තාව තමන්ගේ සැමියා සමග දබර වෙලා මව්පියන්ගේ ගෙදරට යන්නට නික්මෙනවා. මේ ස්වාමීන් වහන්සේ අනිත් පැත්තෙන් වැඩම කරනවා. එතකොට වැඩම කරනකොට මේ ස්වාමීන් වහන්සේගේ ඉරියව් වල පැහැදුණු ස්වභාවයේ ප්‍රභාමත් බව දැකලා බොහොම සංසුන් ස්වභාවය දැකලා අර කාන්තාවට සරාගී සිතක් ඇති වෙනවා. ඒතකොට ඒ සරාගී සිතින් මේ කාන්තාව සිනාසෙනවා. ඒ සිනාසෙනකොට දත් ටික පේනවා. දැන් මේ හාමුදුරුව අර කාන්තාවගේ මූණ දිහා බලනකොට දකින්නේ දත් පෙළ. දත් පෙළ දකිනකොටම දීර්ඝ කාලයක් උන්වහන්සේ අට්ටික සංඥාව පුහුණු කරලා තියෙනවා. එතකොට උන්වහන්සේ මේ ඇටසැකිල්ලක් කියන සංඥාව තමයි ගන්නේ. එතකොට දැන් ඊළඟට තව ටිකක් ඉස්සරහට යනකොට පුරුෂයා මේ කාන්තාව සොයාගෙන එනවා. ස්වාමීනි මේ මග කාන්තාවක් යනවා දැක්කා. කාන්තාවක්ද පුරුෂයෙක්ද කියලා හරියටම දන්නේ නැහැ. හැබැයි මේ අස්ති පංජරය ඇට සැකිල්ලක් නම් මා පසු කරගෙන ගිය බව මම දන්නවා. එතකොට දැන් උන්වහන්සේ ස්ත්‍රියක්ද පුරුෂයෙක්ද කියලා ග්‍රහණය කරන්නට ගියේ නැහැ. උන්වහන්සේ ග්‍රහණය කරේ අස්ති පංජරයක් කියන සුණා. ඇයි ඒ? ඒ අට්ටික සංඥාවෙන් තමයි ගත්තේ. ගත්තට පස්සේ මනෝභාවය, දෘෂ්ටිය ඔක්කොම ඒකත් එක්ක තමයි ක්‍රියාත්මක. එතකොට මේ ස්ත්‍රියක්ය, මේ හැඩ ඇති ස්ත්‍රියක්ය, මේ සුරූපී ස්ත්‍රියක්ය, ඇගේ සිනහව ලස්සනය, ඇගේ ඉරියව් ලස්සනයි, ඇගේ කෙස් ටික ලස්සනයි, මුහුණ ලස්සනයි, තොල් ලස්සනයි, ඇවිදින විදිහ ලස්සන. දැන් මෙහෙම නිමිති අනුනිමිති වශයෙන් සරහ ගීව ගත්තනම් හැඟීම්overline ගත්තා නම් තමයි එතනින් එහාට රාගසිත මතුවේ. එහෙමනම් භික්ෂුව තුල හෝ ගිහියා තුල කාන්තාව කෙරෙහි හෝ පුරුෂයා කෙරෙහි රාගසිත මතුවෙනවද විතරාගීසිත මතුවෙනවද කියන එක ඒ පැමිණෙන අරමුණ මත නෙමෙයි තීරණය වෙන්නේ Tamanගේ සංඥා සංකල්ප මනෝභාව දෘෂ්ටි ඇති කරගන්න ආකාරය ඒක බුදුහාමුදුරෝ දේශනා කරන සංකප්ප රාගෝ පුරිසස්ස කාම. ඒ සංකල්පීය වශයෙන් තමයි පුරුෂයාගේ රාගය පුරුෂයා කියලා කියන්නේ මෙතන ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයේම ඒ වචනෙන් අර්ථවත් කරන්නේ. එතකොට ස්ත්‍රී පුරුෂයන් තුල රාගය මතුවෙන්නේ සංකල්පීය වශයෙන්. දැන් අපි අර අරමුණ වෙනස් කළයි කියලා අපිට මේ පටලැවිල්ල හඳුනා ගන්න බෑ. අරමුණ වෙනස් කළාම වෙන්නේ අපේ මනසේ ඇති වුණු රාගසිත යටපත් වීම පමණයි. එතකොට අපි මේ සමස්ත ක්‍රියාවලිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා පැහැදිලිව හඳුනගන්නේ නැහැ. වටහා ගන්නෙ නැහැ. යටපත් කිරීමක් විතරයි කරන්නේ. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සමත ක්‍රමය නොවේ විදර්ශනාවේදී අපි කරන්නේ එහෙම යටපත් කරන වහලා තියෙන හංගන එක නෙමෙයි තමන්ගේ දුර්වලකම දිහා ඍජුව බලනවා. දැන් මේ රාග සිතෙන් තමයි තමන් දැවෙන්නේ. අර කාන්තාවගේ සුරූපී බව නිසා නිසා නෙවෙයි තමන් දැවෙන්නේ. තමන් දැවෙන්නේ මේ රාග සිත නිසා. ඒ පුරුෂයාගේ කඩවසම් බව නිසා නෙමෙයි කාන්තාව දැවෙන්නේ. ඒ පුරුෂයා පිළිබඳව ඇති කරගත්තු සරාගී මනෝභාවය නිසා. එහෙනම් එතනයි අරුබුදේ තියෙන්නේ. අන්නේ අරුබුදේ දිහා ඍජුව බලන්නට ඍජුව දකින්නට බුදුරජාණන් වහන්සේ යෝජනා කරන්නේ සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති. රාගසිත රාගසිතයි කියලා දකින්නට. දැන් මේක ඊටාත්ම වැදගත් වෙනවා කියලා අපි මුලින්ම සිහිපත් කළේ ඇයි? දැන් අපි හිතන්නේ අර මනස හොඳට සංසුන් වෙලා ඒකාග්‍ර වෙලා කුසල් අරමුණක තියෙන වෙලාවක විතරයි අපිට භාවනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් රාගය මතුවෙනවා නම්, ද්වේෂය මතුවෙනවා නම්, වික්ෂිප්ත වෙනවා නම් අපිට භාවනා කරන්න බෑ. එතකොට අපේ මනස සංසුන් නැහැ. ඒ අවස්ථාව භාවනාවෙන් තොර අවස්ථාවක් හැටියට තමයි අපි හඳුනාගන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාග සිත මතුවෙන වෙලාවටත් අපිට භාවනා කරන්න පුළුවන්. ද්වේෂ සිත මතුවෙන වෙලාවටත් අපිට භාවනා කරන්න පුළුවන්. එහෙමනම් දෛනික ජීවිතේ අපි එකතැනක වාඩි වෙලා ගතසිත සංසුන් කරගෙන කුසලාරම්මණයක් මෙනෙහි කරන්නට උත්සාහයෙන් කැප වෙන අවස්ථාවක් හැරෙන්න අනිත් බොහෝ අවස්ථාවල ප්‍රතජන සිත්වල ඇලීම් ගැටීම් මුලාවීම් ආදී මේ දුර්වලකම් තමයි පවතින්නේ. ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල මූලයන් සමගයි ක්‍රියාත්මක වෙන්නේ. තොර තථාගතයන් වහන්සේ මේ යෝජනා කරන්නේ ඒ රාග ද්වේෂ මෝහ එහෙම නැත්නම් ලෝභ ද්වේෂ මෝහ ක්‍රියාත්මක වෙන හැම මොහොතකම අපිට අපේ මනස දිහා බලන්න පුළුවන් නම් අපේ සිත දිහා බලන්න පුළුවන් නම් අපිට භාවනාව කරන්නට පුළුවන්. එහෙමනම් අර වාඩි වෙලා ඉන්න වෙලාව විතරයි භාවනා කරන්න පුළුවන්. කකුල් දෙක හොඳට වකුටු කරගෙන හොඳ ඉරියව්වක ඉන්නවා නම් විතරයි භාවනා කරන්න පුළුවන්. සිත සංසුන් වෙනවා නම් විතරයි භාවනාව කරන්න පුළුවන් කුසල් අරමුණක තියෙනවා නම් සමාධිය වැඩෙනවා නම් විතරයි භාවනා කරන්න පුළුවන් කියන මේ ආකෘතිගත ස්වභාවයෙන් සම්පූර්ණ මනස නිදහස් කරගෙන ඕනම මානසික තත්වයක් තුළ අපිට භාවනාව අවශ්‍ය නම් කළ හැකි චිත්ත භාවනාව අවශ්‍ය නම් අපිට පුහුණු කළ හැකි. දැන් අපි කතා කරන්නේ චිත්ත භාවනාව පිළිබඳවනේ. ඒතර සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල. සිත පුහුණු කිරීමේ වැඩපිළිවෙල දවසකට පැයක් වෙන් කරගෙන පැය භාගයක් වෙන් කරගෙන විතරක් කරන වැඩක් හැටියට නෙමෙයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. කුසල් අකුසල් යහපත අයහපත නීවරණ බෝධිපාක්ෂික ධර්ම මේ කවරක් මතු වුණත් වාඩි වෙලාද ඉන්නේ හිටගෙනද ඉන්නේ කලබලෙන්ද ඉන්නේ සංසුන්වද ඉන්නේ හිත නරක වෙලාද තියෙන්නේ හිත හොඳ මට්ටමකද පවතින්නේ ඒ ඕනම අවස්ථාවක අපිට චිත්ත භාවනාව පුහුණු කරන ක්‍රමයක් තමයි සතිපට්ඨානය එහෙම නැත්නම් චිත්තානුපස්සන සතිපට්ඨානය තුල තථාගතයන් වහන්සේ දේශනා ඒකයි අපි මුලින්ම සිහිපත් කළේ. ඊටාම වැදගත් තැනකට බුදුරජාණන් වහන්සේ අපේ අවධානය යොමු කරන්නේ. අපි ළඟ තියෙන ප්‍රධානම දුර්වලකම එතකොට මේ ප්‍රධාන දුර්වලකම තමයි අපේ මනසේ බහුලව මතුවෙන්නේ. දැන් මේ සරාගංවා චිත්තං කියලා කියන්නේ දැන් අභිධර්මයේ සිත් පැහැදිලි කරනකොට රාග සිත් කියලා જાතියක් ගැන කියවෙන්නේ නැහැ. ඒ ඔක්කොම සඳහන් වෙන්නේ ලෝභ සිත් හැටියට. ඒතකොට ලෝභ සිත් 8ක් ගැන කියවෙනවා. සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත, අසංකාරික සිත, සසංකාරික සිත, ditthිගත විප්පයුක්ත අසංකාරික සිත, සසංකාරික සිත, උපේක්ඛා සහගත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත සසංකාරික සිත දිට්ඨිගත විප්පයුක්ත අසංකාරික සිත සසංකාරික මේ විදිහට මේ දක්වන සිත් අටම ලෝභ මූල සිත් හැටියටයි දක්වන්නේ ලෝභ මූල සිත තමයි මේ සරාගී සිත හැටියට අපි චිත්තානුපස්සනාවේදී හඳුනා ගන්න. රාගය එහෙම නැත්නම් ඇලෙන ගතිය, බැඳෙන ගතිය, ග්‍රහණය කරන ගතිය. දේවල් අල්ලා ගන්නා ගතිය, ආස්වාදනය කරන ගතිය, විඳින ගතිය ඇති වෙන්නේ ලෝභසිතෙන්. එතකොට මේ ලෝභසිත 8න් එකක් හෝ අපේ මනසේ ඇති වෙනවා නම් ඒ අවස්ථාව තමයි සරාගං වාචිත්තං සරාගං චිත්තන්ති පජානාති. මේ රාගසිතක් මතුවෙනවයි කියලා අර රාගය මතුවෙන අරමුණ දිහා බලන්නට නෙමෙයි ඒ අරමුණෙන් ගන්නා සංඥාව පාදක කොටගෙන Tamanගේ මනසේ රාගසිත ඇති වෙන ආකාරය. එතකොට මේ මේ විදර්ශනාව එහෙම නැත්නම් මේ චිත්තානුපස්සනාව තුලින් තමයි අපිට මේ සමස්ත ලෝකය පිළිබඳව අපේ මනසේ ඇතිවෙන මේ මායාකාරී ගතිය හඳුනා ගන්නට පුළුවන්. ඇත්තට මෙතන මේ මහ පටලැවිල්ලක් වෙන්නේ මහ රැවටීමක් වෙන්නේ ලෝකයේ ඇති දේවල් සම්බන්ධව නෙමෙයි මේ පටලැවිල්ල ඇති වෙන්නේ අපි ගොඩනගා ගන්නා වූ මනෝභාවයන් පිළිබඳවයි කියන මේ යථාර්ථය දකින්නට අපට පුළුවන් වෙන්නේ මේ චිත්තානුපස්සන සතිපට්ඨානය තුළ මේ චිත්ත භාවනාව තුළයි එතකොට එහෙම දකිනකොට තමයි අපිට පුළුවන් වෙන්නේ ඇත්තටම මේ මම කියලා කෙනෙක් නෙමෙයි මේ හේතුප්‍රත්‍යයන් හේතු කොටගෙන මෙතන මේ ඵලයක් ගොඩනගෙනවා. අර වැරදි චින්තනය, වැරදි සංඥා, වැරදි මනෝභාවය හේතු කොටගෙන තමයි දැන් මේ පටලැවිල්ල ඇති වෙන්නේ. නිවැරදි සංඥා, නිවැරදි මනෝභාවයන් ඇති කරන්න පුළුවන්. ඒ තනත්තාට ප්‍රකෘතිමත්ව ලෝකය දකින්නට පුළුවන්. එතකොට අර මහාලි ලිච්ඡවි රජුරෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එතකොට සත්‍යය පිරිසුදු වෙන්නේ කොහොමද? තථාගතයන් වහන්සේ දේශනා කරන පිරිසිදු වෙන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනව පවතින අනිත්‍ය බව දුක් බව අනාත්ම බව අසුභ බව එතකොට ඒවාහි කර්කශ බව එතකොට ඒ දුක්ඛ පක්ෂය එහෙම නැත්නම් ආදීනව පක්ෂය ඒවත් එහිම පවතිනවා අර ආස්වාදනීය ගුණය වගේම මේ අරමුණු වලම අනිත්‍ය බව දුක් බව අනාත්ම බව ඒවා එහිම පවතිනවා එතකොට යම්කිසි කෙනෙක් අන්න ඒවා මතු කරලා දකිනවනම් ඒ තනත්තා සැබෑවට ලෝකය අවබෝධ කරනවා යථා ස්වභාවයෙන් ලෝකය දකිනවා. ඒ සති සම්පජඤ්ඤයෙන් යුක්තව නිවැරදිව ලෝකය දැකීම හේතු කොටගෙන ඒ තනත්තාගේ චිත්තසංතානෙහි ක්ලේශයන් දුරු එතකොට ඒ ක්ලේශයන් දුරු කරන්නට ක්‍රමය වෙන්නේ අර අරමුණමයි ක්ලේශයන් මතු කරන්නට ක්‍රමය වෙන්නේ ඒ අරමුණමයි එකම අරමුණ පිළිබඳව අයෝනිසෝ මනසිකාරයෙන් හිතනකොට ඒතනත්තා නිමිත්තක් ගාහි හෝති ව්‍යංජනක් ගාහි හෝති නිමිති වශයෙන් අනුනිමිති වශයෙන් ගන්නවා නිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ දැන් පුද්ගලයෙක් පිළිබඳව ගන්නවා නම් සමස්ත පුද්ගලයා හැටියට ගන්නවා අනුනිමිති කියලා කියන්නේ කෙස් ටික, දත් ටික, සිනහව, කතාව, ඇවිදින හැටි මේ විදිහට කොටස් කොටස් වශයෙන් ඇලෙනවා බැඳෙනවා. ඊට පස්සේ ගැටෙනකොට සමස්ත පුද්ගලයා සමග ගැටෙනවා. අනුනිමිති වශයෙන් ගන්නවා කියලා කියන්නේ ඒ මනුස්සයා රවපු හැටි, ඒ මනුස්සයා බලපු හැටි, ඒ මනුස්සයා කතා කරපු හැටි, ඒ මනුස්සයා මට බැනපු හැටි, අතපය විසි කරපු හැටි, ඒ වෙලාවේ මූණ හැටි මේ විදිහට අර කොටස් කොටස් වශයෙන් අරගෙන ඒවත් එක්ක ගැටෙන. එතකොට දැන් ඒ පිළිබඳවම න නිමිත්තක් ගාහි හෝති න අනුභ්‍යංජනක් ගාහි නිමිති වශයෙන් ගන්නෙ නැත්නම් අනුනිමිති වශයෙන් ගන්නෙ නැත්නම් ඊට වඩා මේ මනස තුල සිද්ධ වෙන පටලැවිල්ල දකිනවා නම් අන්න එතන ඒ තනත්තාට සිත පිරිසිදු කරගන්නට මගක් විවෘත වෙනවා දැන් මේකෙන් අදහස් කරන්නේ බාහිර අරමුණ පිළිබඳව පටික්කුල වශයෙන් අසුබ වශයෙන් දැකීම වැඩක් නැහැ කියන එක නෙමෙයි. බාහිර අරමුණත් අපි ඒ විදිහට බලන්නට ඕන. බාහිර අරමුණෙහි තියෙන යථා ස්වභාවය දැක ගන්නටයි අපි ඒ ටික කරන්න ඕන. හැබැයි දැන් මේ බාහිර අරමුණ නිසා අපේ මනස ව්‍යාකූල වෙලා අපේ මනසේ කෙලෙස් මතුවලා එතකොට ඒ මෙතන ඇතිවෙච්ච පටලැවිල්ල ගැනයි අපි මුලින් හොයන්න එතකොට ඒ පටලැවිල්ල ලෙහා ගත්තොත් විතරයි අපිට බාහිර අරමුණේ යථා ස්වභාවය දකින්න පුළුවන්. දැන් මගේ මනසේ සිද්ධ වෙන පටලැවිල්ල ලෙහා ගන්න බැරුව මගේ මනස निराවුල් කරගන්නේ නැතිව මට බාහිර අරමුණ નિවරදිව දකින්නට කොහෙත්ම පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමන්ගේ මනසේ රාගය මතුවෙනකොට බාහිර අරමුණ පිළිබඳව පටික්කුලය හෝ එහෙම නැත්නම් අසුභය හෝ මෙනෙහි කරන්න උත්සාහ කළාට ඒ තරම් සාර්ථක ප්‍රයත්නයක් වෙන්නේ නැහැ කුමක් නිසාද තමන්ගේ මනස ව්‍යාකූල වෙලා පවතිද්දී අර අසුභය වඩන්නට හිතුවට ඒ අසුභය ඇතුලෙන් නැවත රාගය මතුවෙනවා පටික්කුලේ හිතන්නට උත්සාහ කළාට ඒ පටික්කුලේ ඇතුලෙන් නැවත රාගය මතුවෙනවා ඇයි ඒ දැන් අර සරාගී සංඥාවන් තමයි අරන් තියෙන්නේ. සරාගී මනෝභාවයන්, සරාගී දෘෂ්ටීන්, සරාගී සංකල්පනා තමයි ඇතුළත ක්‍රියාත්මක එතකොට එතන සංසිඳව ගන්නෙ නැතිව එතන ලෙහා ගන්නෙ නැතිව ඒ ව්‍යාකූල වුණු සරාගී මනසින්ම අපි විතරාගය සොයන්නට ගියාට අපිට ඒ යථාර්ථය දකින්නට පුළුවන් වෙන්නේ නැහැ. එනිසා අපි හුඟක් දෙනාට චිත්ත භාවනාව નિවරදිව කරන්න බැරි වෙන ප්‍රධාන හේතුව තමයි අප විසින් ඇති කරගෙන තියෙන ආකෘති සහ වැරදි ක්‍රමවේදය. මොනවද වැරදි ක්‍රමවේදයන් කියලා කිව්වේ? රාගසිත තියෙනකොට අපි විතරාගී බවයි හොයන්නේ. ද්වේෂසිත තියෙනකොට අපි මෛත්‍රියයි හොයන්නේ. වික්ෂිප්ත බව තියෙනකොට අපි සංසුන් බවයි හොයන්නේ. මෝහය තියෙනකොට අපි ප්‍රඥාවයි හොයන්නේ. එතකොට තියෙන එක දිහා බලන්නේ නැතුව නැති එකක් තමයි හොයන්නේ. වැරදි ක්‍රමෝපායයි. තියෙන එකනේ හඳුනා ගන්න යථා ස්වභාවය දකිනවා කියන්නේ තියෙන්නේ කුණු ගොඩ නම් කහල ගොඩ නම් මේ තියෙන්නේ කුණු ගොඩයි කියලා දකින්න ඕන. තියෙන්නේ කසල ගොඩයි කියලා දකින්න ඕන. එතකොට මේ කුණු ගොඩක් තියෙද්දි අපි පිරිසිදු බවක් හොයලා මනසින් උපකල්පනය කළාට හරියන්නේ නැහැ. එතකොට එතන චිත්ත මායාව. ඒ නිසා තියෙන්නේ කිලුට නම් තියෙන්නේ අපවිත්‍ර බව නම් තියෙන්නේ කසල ගොඩ නම් ඒ බව දැනගෙන මේ කසල ගොඩ ජනිත වුනේ කොහොමද මේක දුරු කරන්නේ කොහොමද අන්න ඒක හඳුනාගෙන ඒ ටික ඉවත් කළාට පස්සේ තමයි එතන පිරිසිදු බව ගොඩනැගෙන්නේ එහෙම නැතිනම් අපිට වෙන්නේ අර කසල කොට තිබියදීම උඩින් මොකක් හරි දාලා වහන්නටයි එතකොට කසල කොට ඇතුලේ තියෙනවා හැබැයි උඩින් වහලා තියෙන නිසා පිරිසිදු බවක් වගේ පෙනෙනවා. ඒතකොට ඒක තමයි සමතේදී කරන්නේ. විදර්ශනාවේදී කරන්නේ තියෙන කසල ගොඩ කසල ගොඩ වශයෙන් යථා ස්වභාවයෙන් දකිනවා. දැකලා ඒක මේ මේ හේතු ප්‍රත්‍යයෙන් ওই ගොඩ නැගිලා තියෙන්නේ කියලා දකිනවා. ඒක ඉවත් කරන්න පුළුවන් මේ මේ හේතු ප්‍රත්‍යයන් වෙනස් කළාම කියලා දකිනවා. ඒ ටික වෙනස් කළාම පිරිසිදු බව එතනින්ම ජනිත වෙනවා. එහෙමනම් සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති කියලා කියන්නේ මේ රාගසිතක් ඇති වුණා කියලා ඒකම තලුමරමර භුක්ති විඳින්නට නෙමෙයි මේ රාගසිතක් ඇති වුණා කියලා පජානාති කියලා කියන්නේ ඒක ජනිත වීමේ හේතුප්‍රත්‍ය දකින්නට ඒ හේතුප්‍රත්‍ය දැක්කොත් තමයි මේ මේ හේතුප්‍රත්‍ය නිසා මේ චින්තනය මේ සංඥාව නිසා මේ සංකල්පය නිසා මේ මනෝභාවය නිසා මේ දෘෂ්ටිය නිසා මේ විතර්කය නිසා, මේ අයෝනිසෝ මනසිකාරය නිසා. ඒව නිසායි දැන් මේ අරුබුදේ මතුවෙන්නේ. එමනම් යෝනිසෝ මනසිකාරයෙන් හිතුවොත් මේ සංඥා සංකල්ප වෙනස් කළොත්, මේ දෘෂ්ටිය වෙනස් කළොත් මේ පටලවිල්ල වෙනස් වෙනවයි කියලා දකිනකොට තමයි හැබෑවටම අර හේතුප්‍රත්‍යයන් අහෝසි වීම තුළ අපේ නිවැරදි තැනකට අවතීර්ණ වෙන්නේ. ඉතින් අන්නේ පුහුණුව තමයි අපි නැවත නැවත කරගෙන යන්න ඕන. ඒ පුහුණුව තුලින් තමයි චිත්ත භාවනාව දියුණු ඊළඟට අපි කිව්වා දැන් ওই වැරදි ක්‍රමෝපාය වගේම වැරදි සම්මුති එහෙම නැත්නම් වැරදි සංකල්ප වැරදි ආකෘති අපි හදාගෙන තියෙනවා. ඒ කියන්නේ වාඩි වෙලාම පමණයි අපිට භාවනා කරන්න පුළුවන්. එතකොට කොන්ද කෙලින් තියාගෙන පමණයි අපිට භාවනා කරන්න පුළුවන්. ඇස් දෙක පියාගෙන විතරයි අපිට භාවනා කරන්න පුළුවන්. සිත සමාධිගත වුණොත් විතරයි අපිට භාවනා කරන්න පුළුවන්. සිත වික්ෂිප්ත වුණොත් භාවනා කරන්න බෑ. රාගසිතක් මතු වුණොත්, ද්වේෂසිතක් මතු වුණොත් භාවනා කරන්න බෑ. භාවනා කරන වෙලාවේ හැරෙන්නට වෙන වෙලාවක භාවනා කරන්න බෑ. මේ කලබල වෙලාවේ ප්‍රශ්න තියෙන වෙලාවේ භාවනා කරන්න බෑ. හිත පුහුණු කරන්න බෑ. අන්න එහෙම අපි ආකෘති හදාගෙන තියෙනවා. සම්මුති හදාගෙන තියෙනවා. ඒ අප විසින්ම හදාගත්තු පටු ආකෘති තුල අපි හිර වෙලා තියෙන තාක්කල් අපිට චිත්ත භාවනාව ප්‍රගුණ කරන්නට බෑ. එනිසා තථාගතයන් වහන්සේ මේ චිත්තානුපස්සනා සතිපට්ඨානයේදී ඊටාම විවෘතව තියන දේ තුලින් තියන දේත් එකලා තියෙන්නේ කසල ගොඩ නම් ඒක දිහා බලලා එතනින් පටන් ගන්න. තියෙන්නේ ගුණය නම් ඒ ගුණය දිහා බලලා එතනින් පටන් ගන්න. දැන් ඒකෙම ඊළඟ කාරණේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විතරාගං වා චිත්තං විතරාගං චිත්තං තිපජානාති. එතකොට තමන්ගේ මනසේ දැන් මතුවෙමින් පවතින්නේ විතරාගී සිත් නම් ඒ කියන්නේ ලෝභ සහගත බවින් තොර වූ සිත් නම් ලෝභෙන් තොර වූ සිත් කියලා කියන්නේ අර ලෝභ සහගත සිත් 8ක් ඊළඟට ද්වේෂ මෝහ දැන් මෝහ මූලික සිතේ යම් ප්‍රමාණයකට තියෙන්නට පුළුවන්. ඒ නිසා ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල සිත් 12ම ඉවත් කළාම ඉතුරු සිත් ටික තමයි විතරාගයේ සිත. ඒ කියන්නේ ඒ සිත්වල රාගය නැහැ. ලෝභය නැහැ. එතකොට විශේෂයෙන් කුසල් සිත්වල අලෝභ අද්වේෂ කියන කුසල මූලයන් දෙකෙන් යුක්ත වූ ද්වි හේතුක කුසල් වලත් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල මූලයන් තුනෙන්ම යුක්ත වූ ත්‍රි හේතුක කුසල් වලත් එතකොට එතන ලෝභය නැහැ. එමනම් ඒ ලෝභයෙන් තොර සිතක් මතුවෙනකොට මේ විතරාගී සිතයි ලෝභයෙන් තොර සිතක් රාගයෙන් තොර සිතක් කියන බව දකින්නට. දැකලා ඒක කොහොමද මතුනේ? දැන් පින්නතුනේ මේ රාගසිත දැකලා ඒක දුරු කරන්න කටයුතු කිරීම විතරක් නෙමෙයි අපේ භාවනාව. විතරාගී සිත දැකලා ඒකත් කවර හේතු ප්‍රත්‍යයෙන්ද හටගත්තේ. ඒක කොහොමද අපි දිගින් දිගට නඩත්තු කරගන්නේ, පවත්වාගන්නේ? ඒක පුහුණු කරන්න. පින්නතුන්ට මතක ඇති සතිපට්ඨාන සූත්‍රය පිළිබඳව අපි මේ දේශනා පෙළ සාකච්ඡා පෙළ පහුගිය අවස්ථාවේ කරද්දී මේ සාකච්ඡා පෙළේ මුල් සාකච්ඡාවල අහන්න බැරි වෙච්ච කෙනෙකුට නැවත අහන්න පුළුවන් ආපස්සට ගිහිල්ලා YouTube නාලිකාවේ එතකොට එහි චිත්තානුපස්සනාවේදී අපි සිහිපත් කළා යම් කෙනෙකුට පුහුණු කරන්නට අවශ්‍ය නම් මේ චිත්ත භාවනාව චිත්තානුපස්සනා සතිපට්ඨානයට අවතීර්ණ වෙන්නට යම්කිසි පුහුණු අභ්‍යාසයක් එතකොට මේ අභ්‍යාසයේ හැටියට අපි සිහිපත් කළේ දැන් අපි හුඟක් දෙනාට තියෙන ප්‍රශ්නනේ දැන් මේ දැන් හාමුදුරුවෝ කියනවා රාගය මතුවෙන කොටත් භාවනා කරන්න පුළුවන් ද්වේෂය මතුවෙන කොටත් භාවනා කරන්න පුළුවන් ඇවිදින්නත් පුළුවන් මේ හැම එකකින්ම පුළුවන් කියලා හාමුදුරුවෝ කිව්වට දැන් මේ මේක මේ මනෝභාවයන් මතුවෙනකොට ඒක දිහා බලන්න අවශ්‍ය සති සම්පජඤ්ඤය අවදි නොවන ප්‍රශ්නනේ අපිට තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කළාට මේක මෙහෙම මෙහෙම කරන්න පුළුවන් කියලා උපදෙස් දුන්නට අපේ මනසේ සිහිය උපදින්න නැත්නම් අපිට මේක කරගන්න බැහැනේ. එනිසා අපි උපාය මාර්ගයක් සේපත් කළා යම්කිසි කෙනෙකුට එහෙම රාගසිත, ද්වේෂසිත මතුවෙනකොට සති සම්පජාඤ්ඤය අවදි වෙන්නේ නැතිනම් දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන ඒක වාඩි වෙලා හරි හිටගෙන හරි ඇවිද ඇවිද හරි නිදා හාන්සි වෙලා හරි ඉරියව්ව මොකක් වුණත් කමක් නැහැ. අපි කරන්න ඕන ගතසිත සැහැල්ලු කරගෙන අද දවසේ මගේ සිතට තදින්ම දැනුණු මනෝභාවය මොකක්ද කියලා පොඩ්ඩක් විමසලා බලන්න මුලදි මුලදි පැහැදිලි නෑ මොකක්ද කියලා. හැබැයි ඊට පස්සේ ටිකක් විමසා බලනකොට අපට රාගයේ මතුවෙච්ච අවස්ථා, ද්වේෂයේ මතුවෙච්ච අවස්ථා මතක් වෙන්නට ගන්නවා. අන්න එකක් වෙන් කරගන්න. එකක් අපි හිතමු ද්වේෂය මතුණයි කියලා. එතකොට මට අද තරහක් ආවා. ඊට පස්සේ සොයන්නට ඕනේ මොකක්ද ඒකට හේතුව? එතකොට ඔන්න අර සුපුරුදු උත්තර ටික එනවා. අහවලා මෙහෙම කළා, ආවලා මෙහෙම කිව්වා. නෑ. දැන් මේ අනුන් කරපු කියපුවා නෙමෙයි අපි මේ අධ්‍යයනය කරන්නේ මේ චිත්ත භාවනාවයි පුහුණු කරන්නේ. ඒ නිසා මගේ මනසින් මොකක්ද ඇති වෙච්ච අර්බුදය? ඒ තැනත්තා වැරද්දක් කළා වෙන්නට පුළුවන්. නමුත් ඇයි මම ඒකට කුපිත වුනේ? ඒ කරපු වැරද්ද ගැන ඕනනම් අනුකම්පාවෙන් බලන්නට තිබුණා. කරුණාවෙන් බලන්නට තිබුණා. මෛත්‍රී පූර්වකව බලන්නට තිබුණා. උපහාසයෙන් බලන්නට තිබුණා. නොසලකා හරින්නට තිබුණා. ඇයි එවනම් මං කුපිත වුනේ? එවනම් අනිත් කෙනා කරපු වැරද්ද නිසා නෙමේ ඒක වරදක්ය ඒක නොකල යුත්තක්ය කියන දැඩි ආකල්පය මම හිටපු නිසා එහෙම ආකල්පයක මං දැඩිව එල්බගත්තේ කුමක් නිසාද මෙන්න මේ විදිහට හැම විටම එකම ප්‍රශ්නයක් Tamanගෙන් අහන්න ඕන. මොකද්ද? මොකද්ද ඒකට හේතුව? කොහොමද එහෙම වුනේ? ඒ తත්වයේ ගොඩ නැගුණේ කවර හේතුප්‍රත්‍යයන්ගෙන්ද? මේ විදිහට එකින් එක එකින් එක ගැඹුරට ගැඹුරට ලෙහලෙහා ලෙහලෙහා අපි ගැඹුරට පුළුවන් තරම් දුරට යන්නට උත්සාහ කරන්න ඕන. එහෙම විමසනකොට අපිට දැනෙන්න ගන්නවා මේ ඔක්කොම අපේ මනසේ ඇතිවෙච්ච මානසික පටලැවිලි. දැන් මේ අභ්‍යාසයේ කාලයක් අපි කරගෙන යන්න පුහුණු වෙනකොට වෙනදාට වඩා අපේ සිත වැඩ කරන විදිහ අපට හඳුනා ගන්නට පුළුවන්. එතකොට අපි මේ සිත සිත වඩන සිත පුහුණු කරන වැඩේ කරන්න ලෑස්ති වුණාට දැන් අපි මේකේ න්‍යාය සහ තාක්ෂණය හරියට දැනගෙන නෙමෙයි අපි ගොඩක් දෙනා මේකට අත ගහන්නේ. උදාහරණයක් හැටියට කිව්වොත් දැන් අපි හිතමු විදුලි පංකාවක් විදුලි පංකාවක මොකක් හරි වරදක් සිද්ධ වෙනවා කියලා ඒ වැරද්ද හදන්න ඒක රිපෙයාර් කරන්න දැන් අපි සූදානම් වෙනවා. සූදානම් වෙනකොට මේ විදුලි පංකාව වැඩ කරන්නේ කොහොමද? ඒකේ තාක්ෂණය මොකක්ද කියලා ඒ දෙකෙන් එකක්වත් අපි දන්නේ නැත්තම් මේකේ න්‍යාය දන්නෙත් නැහැ. ඒකේ තාක්ෂණික ක්‍රමවේදය දන්නෙත් නැහැ. එතකොට විද්‍යාවක් නැහැ තාක්ෂණයක් නැහැ. ඒ දෙකම නැතුව අපි විදුලි පංකාව අරගෙන ඉතින් මේකේ අර ඇන බුරුල් කරලා වයර් ගලවලා එහාට මෙහාට කරනවා තිබුණටත් වඩා නරක වෙන එකයි වෙන්නේ. මේ විදුලි පංකාවේ යම්කිසි දෝෂයක් තියෙනවා නම් ඒක හදන්න ඒක වර්ධනය කරන්න ඒක ඒක වැඩි දියුණු කරන්න. ඒ අර අඩුපාඩු ටික හදලා ඉතින් එහෙම වැඩි දියුණු කරන්න අපට ඕන නම් අපි මේකේ න්‍යාය සහ තාක්ෂණය හරියට හඳුනා ගන්න ඕන. හඳුනාගෙන අත ගැහුවොත් තමයි අපිට මේ වැඩේ කරන්න පුළුවන්. නැත්තම් තවත් අවුල් වෙනවා. දැන් සිතේ න්‍යාය, චිත්ත න්‍යාමය, සිත වැඩ කරන විදිහ ඊළඟට ඒ සිත යම් යම් මනෝභාවයන් වෙනස් කරන තාක්ෂණික ක්‍රමවේද හේතු ප්‍රත්‍යයන් වෙනස් කරලා ඵලය වෙනස් කරන තාක්ෂණික ක්‍රමවේද ඒවා අපි අධ්‍යයනය කරලා පුහුණු කරලා නැතිනම් ඒ නොදන්නා වැඩකට තමයි දැන් අපි අතගහන්නේ. ඉතින් දැන් මේව ඔක්කොම පුරුදු වෙලා භාවනා කරන්න බලාගෙන ඉඳලා හරියන්නේ නැහැ. ඉතින් භාවනා කරන්න මෙහෙම දඟලනකොට තමයි ඔය පුරුදු වෙන්නේ. ඒ නිසා අපි කාටවත් කියන්න බෑ අර ඔක්කොම කලින් දැනගෙන මේක පටන් ගන්න කියලා නෑ. අපි දැන් මේ පටන් ගත්තට පස්සේ දැන් අපි මේ සිත වැඩ කරන හැටි දන්නෙත් නෑ. මේකේ තාක්ෂණික ක්‍රමවේදය දන්නෙත් නෑ. දැන් අපි අත ගහලා මොන මොනවා හරි කරන්න උත්සාහ කරනවා. එතනදී තමයි අපි පටලැවෙන්නේ. එතනදී තමයි අපට ගුරුවරුන්ගෙන් විමසන්නට ඊට පස්සේ දෙන ඒ උපදේශුත් උදව් කරගෙන අපි දන්නා දහම් කරුණුත් උදව් කරගෙන පොතපත කියවීම තුළින් ඇති කරගත් ධර්මඥානෙ ඒක තමයි විද්‍යාව. ඒක තමයි අර න්‍යාය. එතකොට අපි අපි සිත වැඩ කරන විදිහ ගැන දැන් යම් ප්‍රමාණයකට බණ අහලා පොත්පත් කියවලා අපි හිතලා යම් ප්‍රමාණයකට තේරුම් අරගනිමින් සිටිනවා. එතකොට ඒ දැනුම පාවිච්චි කරගෙන අපි සිහිය සහ නුවණ උපදවාගෙන අපි උත්සාහ කරන්නට ඕනේ ඒ සිත වැඩ කරන ආකාරය දකින්න. ඉතින් දැන් මේ උපාය මාර්ගයෙන් අපි පැහැදිලි කරලා දෙන්නට උත්සාහ කළේ ඒ වෙලාවෙම රාගය, ద్వේෂය මතුවෙන වෙලාවෙම අපිට සති සම්පජඤ්ඤයෙන් ඒක දකින්න බැරි නම් අඩුතරමින් වෙනින් පොඩි වෙලාවක් වෙන් කරගෙන හරි අර මනෝභාවය පිළිබඳව ගැඹුරු විශ්ලේෂණයකට යන්න ඕනේ. ඔන්න ඔහොම බෙද බෙදා බලන්නට ඕන. කොහොමද මේ වෙලාවේ සිත වැඩ කළේ? කොහොමද මේ தත්ත්වය ගොඩ නැගුණේ? මොකක්ද එතන තිබිච්ච තාක්ෂණය? කොහොමද එතන හේතු ප්‍රත්‍යක්‍රියාත්මක වුනේ? දැන් අපි මේ ඉක්ම ගිය දෙයක් තමයි මේ ආවර්ජනා කරන්නේ. ඒ නිසා දැන් අපි මේ එතකොට ওই අභ්‍යාසය තුලින් කරන්නේ ඇත්තටම භාවනාවක් නෙමෙයි. අපි කරන්නේ චින්තාමය ඥානයක් ගොඩනගන්නේ. නැවත නැවත ප්‍රත්‍යවේක්ෂණයක් මේ කරන්නේ. ආපසු හැරිලා බැලීමක් කරන්නේ. හැබැයි ඕක කොහොම කරගෙන යනකොට සිත වැඩ කරන විදිය ඒකේ පිළිබඳව තාක්ෂණික ක්‍රමවේදය අපිට යම් ප්‍රමාණයකට වෙනදට වඩා දැනෙන්න ගන්න. අන්නේ දැනුණට පස්සේ අපිට වෙනද අපි තරහගෙන පැය භාගයක් පීඩා විඳිනවා නම් අපිට විනාඩි 20ක් විතර යනකොට මේ අභ්‍යාසය කරගෙන යද්දී වෙනද වගේ නෙමෙයි අපිට තරහ මතුවෙලා විනාඩි 20ක් විතර යනකොට අපිට මතක් වෙනවා දැන් මම මේ කුපිත වෙලා නේද ඉන්නේ ඒ කුපිත වෙලා නේද ඉන්නේ කියලා සිහිපත් වුණු සැනින්ම අර තමන් සිත පිළිබඳව ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනාගත්තුවේ න්‍යාය ඒ තාක්ෂණය ඒවා පාවිච්චි කරලා මේ වෙලාවෙම මගේ මනස වෙනස් කරන්න බැරිද? එහෙම උත්සාහ කරන්න. ඒක තමයි සබේ භාවනාව. ඒක තමයි සිත පුහුණු කරනවා වඩනවා කියලා කියන්නේ. එතකොට අන්න එහෙම උත්සාහ කරනකොට අපිට අර වෙනද පැය භාගයක් පීඩා විඳිනවා නම් විනාඩි 20කින් විතර ඒ පීඩාව සමනය කරගන්න පුළුවන්. නැවත නැවත පුහුණු කරනකොට විනාඩි 15කින් 10කින් 5කින් විනාඩි 2කින් විනාඩියකින් තප්පර ගානකින් ඒ විදිහට වෙනස් කරගෙන ඔය පුහුණුව දිගින් දිගටම කරගෙන ගියොත් අපිට පුළුවන් වෙනවා ඒ දුර්වල මනෝභාවය මතු වෙනකොටම දැන් මගේ මනසේ ද්වේෂයක් මතු වෙනවා කියන බව පැහැදිලිව දකින්න. අන්න ඒ මට්ටමට පුහුණු කරගත්තට පස්සේ අපිට වෙනම වෙලාවක් විනාඩි 10ක් 15ක් වෙන් කළේ නැති වුණාට ද්වේෂසිත මතුවෙනකොටම සදෝ සංවාචිත්තං සදෝ සංචිත්තන්ති පජානා ද්වේෂසිත මතුවෙනකොටම දැන් මගේ හිතේ මේ ද්වේෂයක් මතුවෙනවා කියලා දකින්නට පුළුවන් පුහුණුවක් අපි තුල ඇති අන්නේ පුහුණුව ඇති වුණාට පස්සේ ඒ ඒ වෙලාවෙම ඒ මනෝභාවය වෙනස් කරන්නට අර න්‍යාය සහ තාක්ෂණය පාවිච්චි කරන්න අපි උත්සාහ කරන්නේ එතකොට ওই විදිහට අපි ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනාගත්තේ රාගසිත ඇති වෙන ක්‍රමේ නම්. දැන් රාගසිත ඇති වෙන ක්‍රමේ, ද්වේෂසිත ඇති වෙන ක්‍රමේ කිව්වහම පින්නතුනේ මේවා මේ එක විදිහකට ඇති වෙනව නෙමෙයි. එක දවසක් කොහොම ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනාගෙන ඒ විදිහට අපේ මනස වෙනස් කරගන්නකොට ඊළඟ දවසේ ඊට වඩා හාත්පසින් වෙනස් විදිහකට රාගය, ද්වේෂය මතුවෙන්න පුළුවන්. ඉතින් ඒක ගැනත් ප්‍රත්‍යවේක්ෂා කරලා හඳුනා ගන්න ඕනේ. මෙහෙම විවිධ ක්‍රමවලට අපේ මනසේ රාගය, ద్వේෂය, මෝහය මතුවෙන ආකාරය අධ්‍යයනය කරමින්, ප්‍රත්‍යවේක්ෂා කරමින් ඒ පිළිබඳව තාක්ෂණික ක්‍රමවේදය හරියට හඳුනාගෙන අපි නැවත නැවත පුහුණු කළොත් රාගසිත ඇති වෙනකොටම සරාගං වාචිත්තං සරාගං චිත්තංති පජානාති සදෝසං වාචිත්තං සදෝසං චිත්තංති පජානාති සමෝහං වාචිත්තං සමෝහං චිත්තංති පජානාති කියන තැනට අපේ මනස පුහුණු කරන්න පුළුවන් අන්න චිත්ත භාවනා. ඊළඟට ඔය ක්‍රමවේදයම අපි පාවිච්චි කරන්න ඕන යහපත් පැත්තට. ඒ කියන්නේ දැන් ඔය පුහුණුවේදී ඔය අභ්‍යාසයේදී අපි දවසේ පොඩි වෙලාවක් වෙන් කරගෙන ප්‍රත්‍යවේක්ෂා කරන්නේ අකුසල් දහම් පිළිබඳව විතරක් නෙමෙයි. අද දවසේ මගේ මනසට තදින්ම දැනුණු මනෝභාවය මොකක්ද කියලා සොයනකොට අද මම ගොඩාක් සතුටින් හිටියා. අද මම හුඟක් සැහැල්ලුවෙන් හිටියා. අද මගේ මනස බොහෝම මධ්‍යස්ත මට්ටමින් පැවතුණා. එහෙමනම් ඒ මනෝභාවයනොත් අර විදිහට විශ්ලේෂණය කරන්න. කොහොමද එහෙම වුනේ? කොහොමද මං අද තරම්ම සතුටින් හිටියේ? එතකොට ඔන්න අර වගේ අර අහවලා මෙහෙම කිව්වා මෙහෙම කළා කියලා අනුන්ගේ කතන්දර තමයි මතක් වෙන්නේ. ඒ ටික පැත්තකින් තියන්න. පැත්තකින් තියලා ඒවට මම මොන විදිහෙන් ප්‍රතිචාර දැක්වුවද? මොන විදිහෙන්ද ඒවා පිළිබඳව සංඥා ගත්තේ? මනෝභාවයන් ගොඩ නැගුවේ? මොකක්ද ඒකට හේතුව? මේ විදිහට සොයමින් සොයමින් නැවත නැවත ගැඹුරට ගැඹුරට ප්‍රත්‍යවේක්ෂා කරනකොට අපිට කාලයක් යද්දි දැනෙන්නට ගන්නවා සතුට අපේ මනසේ පවත්වා ගන්නවා නම් මෙන්න මේකයි ඒකේ න්‍යාය මේකයි ඒකේ ක්‍රමවේදය අපේ මනසේ මධ්‍යස්ත බව උපේක්ෂාව පවත්වා ගන්නවා නම් ඒක පවත්වා ගන්නා න්‍යාය මේකයි ඒකේ ක්‍රමවේදය මේකයි අපේ ගත සැහැල්ලුවෙන් පවත්වා ගන්නවා නම් ඒකේ න්‍යාය මේකයි ක්‍රමවේදය මේකයි. අන්න එහෙම ඒ පිළිබඳ විචක්ෂණ වෙන්න විචක්ෂණ වෙන්න අපිට පුළුවන් වෙනවා හිතේ සතුට සැහැල්ලුව මධ්‍යස්ත බව දීර්ඝ කාලයක් පවත්වා ගන්න. කරුණාව, මෛත්‍රිය, සද්ධාව, ප්‍රඥාව, සිහිය බොහෝ කාලයක් පවත්වා මට මතකයි පැවිදි වෙච්ච මුල් යුගයේ අපි ගුරුවරු මුණ ගැහෙන්නට ගිහිල්ලා ඒ ගුරුවරයාත් එක්කලා කතා බහ කරලා ආවන් පස්සේ මට හිතෙනවා ආයෙනම් දැන් ඉතින් මට මොකුත්ම ප්‍රශ්නයක් නැහැ. දැන් නම් ඉතින් මගේ මනස ඉතාම හොඳ මට්ටමින් පවත්වන්න පුළුවන්. ආයෙනම් අකුසල් සිතක්වත් මතු නොවි කියලා මං හිතනවා. මොකද ඒ තරම් ලොකු සතුටක් තෘප්තියක් අවදිමත් බවක් මනසේ ඇති වෙනවා ගුරුවරයාත් එක්කලා සාකච්ඡා කළා. ඒ සතුට පවත්වා ගන්නට උත්සාහ කළාට ඒක පැය කීපයක් යනකොට ආයෙ වෙනස් වෙනවා. ඉතින් එතකොට ආපහු මගේ මනස කඩා වැටෙනවා. මට නම් මේක කරන්න බෑ. මේක පවත්ව ගන්න බෑ. මට මේ ක්‍රමේ තේරෙන්නේ නෑ. ඒ විදිහට. එතකොට එහෙම කඩා වැටෙනකොට ආයෙත් ගුරුවරයා මුණ ගැහෙන්නට යනවා. ගුරුවරයා මුණ ගැහෙන්නට ගිහිල්ලා ආයෙත් ඇවිදින් අර විදිහට ලොකු ප්‍රබෝධයක් ඇති වෙනවා. දැන් නම් කිසිම ගැටලුවක් නැහැ. දැන් මගේ මනස හොඳ මට්ටමින් පවත්වාගෙන යන්නට පුළුවන්. ආයෙත් දවසක් හමාරක් යනකොට වෙනස් වෙනවා. දැන් හැබැයි මේ தত্ত্বය තුළ අපට දැනෙන්න ගත්තා අර මුලින් මුලින් අපිට පැය කීපකින්ම මනස වෙනස් වෙනවා. හැබැයි පස්සේ පස්සේ ඊට වඩා පැය කීපයක්, ඊට වඩා දවසක් හමාරක් අපේ මනසේ සතුට සැහැල්ලුව පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හොයන්න ගත්තා මෙච්චර ලොකු ගැඹුරු විදර්ශනාවක් දැනගෙන නෙමෙයි. අපි ඊට පස්සේ හොයන්නට ගත්තා ඒ වැඩි වෙලාවක් පවත්ින්නේ කොහොමද? ඒ වැඩි වෙලාවක් පැවතුනේ කොයි වගේ දවස්වලටද? මොන විදිහෙන් කටයුතු කළාමද අන්න ඒව පරීක්ෂා කරන්න කරන්න වටහා ගන්නට පුළුවන් ඒ සතුට සැහැල්ලුව සුවය වැඩි කලක් නඩත්තු කර ගන්නට නම් මෙන්න මේ වගේ ක්‍රමෝපායක් අපි පාවිච්චි කරන්න ඒ දැන හැඳිනීම පුහුණුව ඒ තාක්ෂණික ක්‍රමෝපායත් එක්කලා තමයි අපිට බෝධිපාක්ෂික ධර්ම වැඩි කලක් අපේ මනස තුල නඩත්තු කරගෙන පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ දැන් අපි ධම්මානුපස්සන සතිපට්ඨානය කතා කරනකොට පින්නතුන්ට මතක ඇති අපි කතා බහ කළා. නීවරණ ධර්මයක් මතුවෙනකොට මේ නීවරණ ධර්මේ මතුණා. ඊට පස්සේ නීවරණ ධර්මේ මතුවීමේ හේතු ඊට පස්සේ ඒක වෙනස් කරන්න උත්සාහ කරනවා ඊට පස්සේ ඒක දුරු කරනවා දුරු කළ බව දැනගන්නවා ඊට පස්සේ නැවත නොහට ගන්නා தත්ත්වයටපත් කරන්නේ කොහොමද කියලා ඒ ස්වභාවයට මනස පමුණුවන එතකොට මේ හැම එකක්ම අපි පියවරෙන් පියවර ඉස්සල්ලාම අපි හඳුනා ගන්න ඕන මනෝභාවය. ඊට පස්සේ ඒක ඇතිවීමේ හේතු ප්‍රත්‍ය හඳුනා ගන්න ඕන. ඊට පස්සේ වෙනස් කරන්නේ කොහොමද කියලා හඳුනා ගන්න ඕන. ඊට පස්සේ වෙනස් කරලා ඒ සැහැල්ලු බව, සුවය, ඒ පිරිසිදු බව වැඩි කලක් නඩත්තු කරගන්නේ කොහොමද කියලා වෑයම් කරන්න. මේක භෞතික දේවල් වලටත් එහෙමයි මානසික ගුණාංග වලටත් එහෙමයි. ඉතින් භෞතික දේවල් නම් අපිට රළු විදිහට පැහැදිලිව පෙනෙනවා දැනෙනවා. හැබැයි මනස අපට ඒ තරම් රළු විදිහට දැනෙන්නේ නැති නිසා ඊටාම ප්‍රවේශමෙන් අපි උත්සාහ කරන්න ඕන නැවත නැවත වෑයම් කරන්න ඕන ඒ පුහුණුව ලබන්න. ඉතින් ඔය විදිහට රාගසිතක් ඇති වෙනකොට මේ රාගසිතයි විතරාගී සිතක් ඇති වෙනකොට මේ විතරාගී ද්වේෂසිතක් ඇති වෙනකොට මේ ද්වේෂසිතයි විත දෝෂී සිතක් ඇති වෙන. ඒ කියන්නේ ද්වේෂයෙන් තොර සිත ඇති වෙනකොට මේ ද්වේෂයෙන් තොර බවයි. මෝහසිතක් ඇති වෙනකොට මේ මෝහසිතයි මෝහෙන් තොර ස්වභාවය ඇති වෙනකොට මේ මෝහෙන් තොර බව. එතකොට ඒවා නිකම්ම නෙමෙයි පජානාති පජානාති කියලා කියන්නේ හේතු ප්‍රත්‍ය සහිතව අපි નિවරදිව වටහා ගන්නව අවබෝධ කරගන්න. ඒ හේතු ප්‍රත්‍ය සහිතව වටහා ගන්නකොට තමයි අපිට දැනෙන්න ගන්නේ මෙන්න මෙහෙමයි මේක ඇති මෙන්න මෙහෙමයි මේක වෙනස් කරන්නේ. ඊට පස්සේ තමයි අපිට වෙනස ඇති කරන්නට ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්නේ සිහියෙන් නුවණින් සහ වීරියෙන් යුක්තව. එනිසා බුදුරජාණන් වහන්සේ සමස්ත සතිපට්ඨාන සූත්‍රයේ පුරාවටම කරුණු තුනක් අවධාරණය කරන්නේ ආතාපි සම්පජානෝ සතිමා. සතිමා කියලා කිව්වේ සිහිය, සම්පජානෝ කියලා කිව්වේ නුවණ, ආතාපි කියලා කිව්වේ කෙලස් දුරු කරන්නට පුළුවන් වීරිය. කෙලස් දුරු කරලා කුසල් මතු කරලා කුසලයේ නඩත්තු කරන්නට පුළුවන් වීරය. එතකොට ඔන්න ඔය විදිහට ආකෘතිගත වෙන්නේ නැතිව මේ වෙලාවේ විතරයි භාවනා කරන්න පුළුවන් වාඩි වෙලා විතරයි භාවනා කරන්න පුළුවන් හිත සංසුන් වෙනවා නම් විතරයි භාවනා කරන්න පුළුවන් කුසල් අරමුණක තියෙනවා නම් විතරයි භාවනා කරන්න පුළුවන් කියන මේ පටු ආකෘති වලින් සිත නිදහස් කරගන්න ඊළඟට වැරදි ක්‍රමවේද වලින් සිත නිදහස් කරගන්න වැරදි ක්‍රමවේද කියලා කිව්වේ අර විදිහට අපි රාගය මතුවෙනකොට අපි විතරාගී බව හොයන්නට උත්සාහ කරනවා. මේ තියෙන්නේ එන එකක් නැති එකක් හොයන්නේ. එතකොට ඒ කොමක් නිසාද මේ මේකේ ක්‍රමවේදය දන්නේ නැති නිසා. ඒ නිසා හරියට න්‍යාය හඳුනාගෙන හරියට ක්‍රමවේදය හඳුනාගෙන සිත පුහුණු කරන්නට අපි ක්‍රියාත්මක වෙනවා නම් ඒ තනත්තා මහාත්ම ස්වභාවයට මහේශාක්‍ය බවට පත් වෙනවා මේ චිත්ත භාවනාව හේතු කොටගෙන. එයි ඒතනත්තාගේ සිතෙහි අකුසල පාප ධර්මයන්ට මතුවෙන්නට ඉඩක් නැහැ. එයි ඒ uppන් uppන්නේ පාපකේ අකුසලේ ධම්මේ නාදි වාසේති පජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභවංගමි. උපන් උපන් අකුසල පාප ධර්මයන් නැවත නොහට ගන්නා තත්ත්වයටපත් කරනවා දුරු කරනවා ප්‍රහාණය කරනවා. එයි ඒ සඳහා දැන් සිත පුහුණු කරනවා. සති සම්පජඤ්ඤයෙන් වීරයෙන් කටයුතු කරනවා. අන්නේ බඳු චිත්ත භාවනාවක් යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරනවා නම් ඒතනත්තා අතින් යලි අකුසල් වෙන්නට තියෙන ඉඩ කඩ අඩුයි. ඒ වගේම සාංශාරික වශයෙන් සිද්ධ වෙච්ච අකුසල් මතුවෙන්නට ඉඩක් නැහැ. අපි පෙරත් කිව්වා කුණු තියෙන තැනටයි කුණු එකතු වෙන්නේ. අපේ සිත දූෂ්‍ය නම් තමයි අකුසල පාප ධර්ම මතුවෙන්නට වැඩි ඉඩක් තියෙන්නේ. එතකොට කෙනෙක් අහන්නට පුළුවන් ඉතින් මොගලන් හාමුදුරුවෝ රහත් රහත් වෙලා හිටියා උන්වහන්සේට කොහොමද අකුසල විපාක දුන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා හිටියා උන්වහන්සේට කොහොමද අකුසල විපාක ඒක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ අර ගංගා නම් ගඟට ලුණු කැටේ දාපුවම දිය වෙනවා ලුණු දිය වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් නෑ හැබැයි දිය වුණාට ගඟ ලුණු රස කරන්නට බෑ කුඩා බඳුනෙත් වතුර වතුර සල්පේ ලුණු කැටේ දිය වෙනවා හැබැයි මේ ලුණු ටික සම්පූර්ණයෙන්ම ඒ වතුර ටික සම්පූර්ණයෙන්ම ලවණ රසයට හැරෙනවා. කරදිය බවටපත් වෙනවා අර තිබිච්ච මිරිදි. නමුත් ගඟට දැම්මහම ගඟෙත් ලුණු කැටේ දිය වෙනවා. හැබැයි ගඟේ වතුර කරදිය කරන්නට සමත් නැහැ. ලුණු දිය වෙන්නත් නැහැ දිය වෙනවා. හැබැයි කරදිය කරන්නට බෑ. ඒ වගේ අකුසල් සිත් මතු නොවෙනකොට එතනට මානසික වශයෙන් ඒ සාංශාරික කර්මය බලපෑම් ඇති කරන්නට සමත් නැහැ. අර කායික වශයෙන් යම් පොඩි පීඩාවක් ඇති කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේටත් අතිසාර රෝගය හැදුනා ඊළඟට තුනටි අමාරුවේ හැදුනා හිසේ කැක්කුම හැදුනා ගල් පෙරලා කකුල තුවාල නමුත් උන්වහන්සේගේ සිත paludu කරන්නට බෑ ඇයි ඒ සිත paludu වෙන්නට තියෙන හේතු සියල්ලක් අහෝසි කරයි මුගලන් හාමුදුරුවන්ගේ අස්ති බිඳුණා උන්වහන්සේගේ ගතට පීඩාව දැනුණා ඒක සිතින් අරමුණු කළා නමුත් සිත තුළ අකුසල් මනෝභාවයන් ජනිත කරන්නට පුළුවන් කමක් නැහැ. ඒවා සම්පූර්ණයෙන් පිරිසුදු කරලා සුද්ධ කරලා අහෝසි කරලා. ප්‍රතඥයේ කැටියට රහතන් වහන්සේ නමක් වගේ කටයුතු කරන්නට බැරි වුණාට අපේ සිත අකුසලයෙන් මුදවාගෙන රාගසිත, දේශසිත, මෝහසිත ඇති වෙනකොටම මේ රාගයයි, මේ ද්වේෂයයි, මේ මෝහයයි කියලා හරියට දැනගෙන ඒන් සිත නිදහස් කරන්නට අපි පුහුණු කරනවා නම්, දක්ෂ වෙනවා නම්, ඒ චිත්ත භාවනාව හේතු කොටගෙන ඒ තනත්තා යලි යලි අභිනවයෙන් අකුසල් කරගන්නට තියෙන ඉඩ ඇහිරී යනවා. ඒ කියන්නේ දැන් අනුශය වශයෙන් තියෙන අකුසල මූලය පරිඋත්ථාන වශයෙන් අවදි වෙනකොට තමයි අපට දැනෙන්නේ. ඒ අවදි වෙන මොහොතේ මේක අහෝසි කරන්න පුළුවන් නම් ව්‍යතික්‍රමන වශයෙන් කායිකව වාචසිකව අපි පාපයට අකුසලයට අනර්ථයට යොමු වෙන්නේ නැහැ. ඒක තමයි මහේශාක්‍ය බව. එතකොට එහෙම අකුසලයට යොමු නැති නිසා ඒ වගේම සිත පිරිසිදුව පවත්වා ගන්නා නිසා බාහිරින් එන අකුසල කර්ම විපාක එහෙම නැත්නම් සාංශාරික වශයෙන් අපි කරගෙන තියෙන යම් අකුසල කර්ම විපාකයක් විපාක දුන්නා වුණත් ඒ තරත්තා මානසික වශයෙන් වටන්නට බෑ පොඩි කායික පීඩාවක් ඇති කරන්න පුළුවන් ඒ කායික පීඩාවක් ඇති වුනහම ඒකත් ඒතනත්තාට කුසල භාවනාවටම කර්මස්ථානයක් කරගන්නට දක්ෂ වෙනවා කුමක් නිසාද චිත්ත භාවනාව මනවින් පුහුණු කරලා තියෙන දැන් අර සමහර භික්ෂුන් වහන්සේලා පිළිබඳව කියවෙන්නේ උන්වහන්සේ හොරු කණ්ඩායමක් අල්ලගෙන ගහකට තියලා අමු වැල් වලින් ගැට ගැහුවා. ගැට ගහලා යන්න ගියා. මොකද මේ හොරු පිළිබඳව පණිවිඩේ ගමේ අයට කියයි කියලා. දැන් උන්වහන්සේ ගහේ ගැට ගහලා ඉන්නකොට ලැබුගින්නක් ඇති වුණා. දැන් ලැබුගින්න ඇති වෙලා උන්වහන්සේ දැවෙනවා. ඒ දැවෙනකොට දැන් මේක කුසල විපාකයක් නෙමෙයි මේ අකුසල විපාකයක්. දැන් ඒකෙන් උන්වහන්සේට වලකින්නට ඕන නම් අර වැල්පට කඩලා දාලා යන්න පුළුවන්. නමුත් උන්වහන්සේ අමුවෙලක් නිසා ඒක කැඩුවේ නෑ Tamanගේ සීලය paludu වේවි කියන බිය නිසා. එතකොට අර ශරීරය ගිනි ගන්නකොට ඒක දුක් වේදනාවක්, ඒක අකුසල විපාකයක්. නමුත් ඒක කමටහනක් කරගෙන උන්වහන්සේ ජීවිතක්ෂයටපත් වෙන්නට පෙර අරහත්ත්වයටපත් වෙන්නට සමත් වුණා. අර කොටි අරගෙන ගිහිල්ලා භික්ෂුන් වහන්සේ අමු අමුයෙන් කනකොට අනුක්‍රමයෙන් ඒ දුක් වේදනාව. එතකොට ඒක කුසල විපාකයක් නෙමෙයි අකුසල විපාකයක්. නමුත් උන්වහන්සේ මනසින් විනාශ කරන්නට සමත් උනේ නැහැ. කොටියට කන්න පුළුවන් උනේ කය විතරයි. ඒ කය අනුභව කරද්දී එයම කමඨහනක් කොටගෙන උන්වහන්සේ සමත් වුණා හදවත පසාරු කරනකොට සියලු කෙලෙසුන් නසාරහත්වයටපත් වෙනවා ඊළඟට තව භික්ෂුන් වහන්සේ නම හොරු රැළකට අහු වෙලා උන්වහන්සේ නිදහස් කරන්න කිව්වට උන්වහන්සේ නිදහස් කරන්න කැමති උනේ නැහැ ඊට පස්සේ මේ හාමුදුරන්ට නොඑක් පීඩා කරන්න හදන උන්වහන්සේ මට පීඩා කරන්න එපා මට හෙට එළි වෙනකන් කාලය දෙන්න එතකොට හෙට එළි වෙනකන් පැනලා යයිද කියලා විශ්වාසයක් නැහැ. ආ එහෙමනම් මම පැනලා යන්නේ නැති බවට සාක්ෂියක් මම මතු කරන්නම් කියලා ලොකු කළු ගලක් අරගෙන උකුල් ඇටයට ගහලා Taman විසින්ම උකුල් ඇටේ බිඳගත්තා. දැන් ඇවිදගෙන යන්න බෑ. එතකොට අර හොරුන්ට ප්‍රත්‍යක්ෂයි දැන් මේ හාමුදුරුව මෙතනින් යන්නේ නැහැ. එතකොට Taman විසින්ම උකුල් ඇටේ කඩාගෙන ඒ දුක්ඛ වේදනා. එතකොට දැන් මේක තමන් විසින් කරගත්තත් මේ මතුවෙන්නේ අකුසල විපාකයක්. අපි පෙර සතියේ කතා කළා චක්කු සෝත ඝාන જીවහා කාය කියන මේ පංචේන්ද්‍රයන් තුලින්ම අනිෂ්ඨ විපාකයක් මතුවෙනවා නම් කර්කශ විපාකයක් මතුවෙනවා නම් ඒ අකුසල විපාකයක්. දැන් ඒතකොට උන්වහන්සේ විසින් උකුල්ලට කඩාගත්තා වුණත් මේ කඩා ගැනීම තුළ ඇතිවෙන වේදනාව අකුසල විපාකයක් නෙමතු වෙන්නේ. නමුත් ඒ අකුසල විපාකය උන්වහන්සේ කමටහනක් කොටගෙන පසුදින වෙනකොට අනාගාමී ඵලයටපත් වෙන්නට උන්වහන්සේ සමත් වුණා. මෙන්න මේ විදිහට යම් කිසි කෙනෙක් චිත්ත භාවනාව පුහුණු කරනවද ඒ තැනත්තාට ඒ චිත්ත භාවනාව හේතු කොටගෙන යලි යලි අකුසල කර්ම සිදුවීම වළක්වන්නට පුළුවන් සාංශාරික වශයෙන් කරන ලද අකුසල කර්මයක් යටපත් නොවි අනිවාර්යෙන් මතුවිය යුතු කර්ම විපාකයක් මතු වුණොත් එයින් එතනත්තාගේ මානසික ශක්තිය විනාශ කරන්නට සමත් වෙන්නේ නැහැ. අර ගඟට ලුණු කැටය දැම්මහම ලුණු කැටය දිය වුණාට ගඟ දිය ලුණු රස කරන්නට සමත් නොවෙනවාසේ උන්වහන්සේට යම් යම් අකුසල කර්ම විපාක දෙන්න පුළුවන් නමුත් සුළු පීඩාවක් ඇති කරන්නට හැර ඉන්නේහා මනස විනාශ කරලා දුගතිගාමී කරන්නට සමත් වෙන්නේ නැහැ කුමක් නිසාද මහේශාක්‍ය මනසක් භාවිත මනසක් ඇති නිසා ඒ නිසා අකුසල කර්ම විපාක යටපත් කරන මහේශාක්‍ය බව ගොඩනගන තුන්වැනි උපාය මාර්ගයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ චිත්ත භාවනාව. පළවෙනි එක කාය භාවනා, දෙවෙනි එක සීල භාවනා, තුන්වෙනි කාරණේ චිත්ත භාවනාවයි අද දවසේ අපි මේ සාකච්ඡා කළේ. එතකොට ලබන සතියේ අපි කතා කරනවා පඤ්ඤා භාවනාව පිළිබඳව. එතකොට ඒ කාරණා හතර සම්පූර්ණයි. ඊට පසු සතිවල අපිට කතා කරන්න තියෙන්නේ අකුසල කර්ම විපාක මතුවීම වළක්වා ගැනීම සහ වැළැක්විය නොහැකි ආකාරයෙන් අකුසල කර්ම මතුවෙනවා නම් ඒවා කමටහනක් කොටගෙන අපි කොහොමද ಗುಣධම් වඩන්න නිවන් මඟ ප්‍රගුණ කරන්න යොදා ගන්න කියන ඒ කාරණා අපි ඉදිරියේදී සාකච්ඡා කරනවා. එමනම් අද දවසේ මේ චිත්ත භාවනා පිළිබඳව කොටස පැහැදිලි කිරීම මේ ප්‍රමාණවත් කියලා අපි හිතනවා.